දැන් මෙරටේ මිනිස්සු ඡන්දේ දීපු කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා හරි වැදගත් අනාගතයේදී ඉෂ්ට කරන්නේ. යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය හදන වගේම දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්නම ඕනේ. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නම ඕනේ. 20 වෙනි සංශෝධනය අඩුපාඩු සකස් කරලා සමානුපාතික ක්‍රමය සහ කේවල් ක්‍රමය මිශ්‍ර ක්‍රමයකට ලංකාව ගේන්න ඕනේ. කෙටුම්පත් කරලා ගේන්න බැරි වෙච්ච විගණන පනත ගේන්න ඕනේ. තොරතුරු දැනගැනීමේ පනත ගේන්න ඕනේ. ව්‍යවස්ථා සභාව හදන්න ඕනේ. ව්‍යවස්ථා සභාව හදලා කොමිෂන් සභාවලට මිනිස්සුපත් කරන්න ඕනේ. අපි බලන් ඉන්නවා රාජ්‍ය සභාව කොමිෂන්ටපත් කරන්නේ කවුද කියලා.